එහෙමයි ස්වාමින් වහන්ස. එතකොට තව දෙකක් ඒ සම්බන්ධව අහන්න කැමති ස්වාමින් වහන්සේ අපිට සඳහන් කරා භාවනාරාමතාවය ගැන. භාවනාරාමතාවය මෙතෙන්දි පොඩ්ඩක් මේකට සම්බන්ධ කරලා පැහැදිලි කරොත් මම හිතනවා ඒක අපිට වැදගත් කියලා. ඇත්තටම දැන් භාවනාරාම කියලා කියන්නේ භාව ආරාම කියලා කියනවා ඒකට කැමති බව, එහි යෙදෙන බව. ඒතර භාවනාරාම කියලා කියන්නේ භාවනාවට තියෙන කැමැත්ත භාවනාවෙහි යෙදෙන බව. එතකොට දැන් පුද්ගලයා අර ජීවිතය පවත්වා ගන්නට අවශ්‍ය භෞතික සම්පත් ඇසුරු කරන්නටත් වෙනවා. ඒවා ਸਰව සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරලා බැහැර කරලා ඔහුට කටයුතු කරන්න බෑ. හැබැයි ඒතරත්තාට මතක තියෙන්න ඕන මම මේ සියල්ලම කරන්නේ චිත්ත භාවනාව එහෙම නැත්නම් චිත්ත පාරිශුද්ධිය සඳහායි. සිත දියුණු කර ගැනීම සඳහායි. ඒතර සිත දියුණු කර ගැනීම කියන තැනදී අපට දුර්ගුණ දුරු කිරීම, යහගුණ දියුණු කිරීම, ලෝක ධර්ම අවබෝධ කිරීම කියන මේ ප්‍රධාන වැඩ තුනක් අපට කරන්න සිද්ධ වෙනවා. එතකොට ඒතනත්තාට අර භෞතික දේවල් පරිහරණය කරනවා මොකටද පරිහරණය කරන්නේ මෙන්න මේ අර්ථය සඳහායි කියන එක නිතර නිතර සිහි වෙනවා ඒ සිහි වෙනකොට ඒ දැක්ම ඇතුවයි ඔහු අර භෞතික සම්පත් පරිහරණය කරන්නේ ඒ නිසා තමයි අර භෞතික සම්පත් වල ගිලෙන්නේ නැත්තේ දැන් මේක අපිට වඩා සියුම්ව පැහැදිලි වෙන තැන් තියෙනවා අපි දැන් කතා කළානේ පසුගිය අර මේ බෝධිපාක්ෂික ධර්ම ගැන කතා කරනකොට බොජ්ජංග ධර්ම ගැන එතනදී අපි නැවත නැවත අවධාරණය කරලා කිව්වා සති චෛතසිකය කුසල චෛතසිකයක්. ඒක සෝබන සාධාරණ චෛතසිකයක් නිසා සෑම කුසල් සිතකම යෙදෙනවා. එතකොට බෞද්ධයෙකුට පමණක් නෙමෙයි අබෞද්ධයෙක් තුලත් කුසල් කරනකොට ධාන වඩනකොට ඒ අබෞද්ධයා තුලත් සතිචෛසිකේ වැඩෙනවා. හැබැයි සතිචෛසිකේ වැඩුණා වුණාට ඒතනත්තාට ඒ සතිචෛසිකේ නිවනට උපකාර වෙන්නේ බොජ්ජංග ධර්මයක් හැටියට. එහෙනම් බොජ්ජංග ධර්මයක් බවට පත් වෙන්නට නම් සතිය දියුණු වෙන්නටත් ඕනේ. ඒකත් එක්කලා මේ දියුණු කරන්නේ කුමක් සඳහාද? ක්ලේශයන්ගෙන් මිදෙන්නට සහ පංචස්කන්ධයෙන් මිදෙන්නටයි මෙය භාවිත කරන්න එහෙම නැත්නම් මේ දියුණු කරන්න කියන දැක්ම ඇතුව ඕන එක කරන්න. අන්න එතකොටයි මේ ධර්මය බොජ්ජංග ධර්මයක් බවට පත් අන්න ඒ වගේ අපි භෞතික සම්පත් ඇසුරු කරනකොට බොහෝ කොට තෘෂ්ණාව මූලික වෙලා තමයි මේ කටයුත්ත කරන්නේ. මේ කටයුත්ත තෘෂ්ණාවෙන් කරන්නේ ඇයිද? ඉන්ද්‍රයන්ට යම්කිසි පිනවීමක්, තෘප්තියක් එවන් ලැබෙන නිසා, උත්තේජනයක් ලැබෙන නිසා. එතකොට දැන් යෝගාවචරයාට එහෙම නැත්නම් ಗುಣධම් වඩන නිවන් මඟ ප්‍රගුණ කරන කෙනාට අර භෞතික දේවල් පරිහරණය නොකර මේ ගමන යන්නත් බෑ. ඒතනත්තටත් ඒවා පරිහරණය කරන්න වෙනවා. හැබැයි ඒතනත්ත පරිහරණය කරනකොට මේවා ක්ලේශයන්ගෙන් මිදෙන්නට සහ පංචස්කන්ධයෙන් මිදෙන්නටයි කියන දැක්ම ඇතුව තමයි අරව පරිහරණය කරන්නේ. එතකොට දැන් අර සතිචෛසිකේ විරියචෛසිකේ නිකම්ම වැඩුවට නිවනට උදව් වෙන්න මේක ක්ලේශ ප්‍රහාණයට පංචස්කන්ධ මේ මිදෙන්නයි මේක පාවිච්චි කරන්න කියන දැක්මත් එක්ක එකතු වුණාට පස්සේ තමයි ඒක අර බොජ්ජංග ගුණය නිර්මාණය වෙන්නේ. අන්න ඒ වගේ භාවනා රාමතා කියලා කියන්නේ අනිත් අය වගේම ආහාර පාන ඇඳුම් නිවාස ආදිය පරිහරණය කරනවා. හැබැයි මේ පරිහරණය කිරීම තුළ තෘෂ්ණාවට වසඟ වෙන්නේ නැහැ. කුමක් නිසාද? මේ තෘෂ්ණාවෙන් මිදෙන්නටයි මේවා පාවිච්චි කරන්නේ. අවිද්‍යාවෙන් මොසපත් වෙන්නේ නැහැ. මොකක් නිසාද? ඒතනත්තාට දැක්මක් තියෙනවා. අවිද්‍යාව නසන්නටයි මේවා පාවිච්චි කරන්නේ. එතකොට ඒවා පිළිබඳව ඇතිවෙන තෘප්තිය භුක්ති විඳ ගන්නට ඒ වෙනුවෙන්ම කාලය වැය කරන්නේ මොකක් නිසාද? ඒ තෘප්තිමත් වෙනවා කියන්නේ පංචස්කන්ධේ වේදනාස්කන්ධේ. එතකොට මේ පංචස්කන්ධයෙන් මිදීම සඳහායි මේවා පරිහරණය කරන්නේ. ඒ දැක්ම ඇතුවයි කටයුතු අන්න එතකොට තමයි එතනත්තාගේ ප්‍රතිපදාව භාවනාරාම භාවනාවේ ඇලුනෝ ඒතර ඒ ගුණය ඇති කරන්න මේ ඡන්දය කුසල ඡන්දය විශේෂයෙන් උදව් වෙනවා. මම මේ සඳහා වෑයම් කළ යුතුයි. මේ සඳහා ක්‍රියා කළ යුතුයි. එතකොට ඔහුගේ ඡන්දය ඒ පැත්තටයි නැඹුරු වෙලා තියෙනවා. එතකොට ඡන්දය අධිපති භාවයෙන්, ඉද්ධිපාද භාවයෙන් එතනත්තා තුල ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා තමයි භාවනාරාමයේතාවයට ඒ ගුණය විශේෂයෙන් උපකාර වෙන්නේ. එහෙමයි ස්වාමින්වහන්සේ ඊ타මත්ම වටිනා පැහැදිලි කිරීමක්.